බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස අර මුලින්ම අර මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණේ අන්නේ මේ මහත්මිය අහලා තියෙන ප්‍රශ්නයක් මල් සිරුරක සීතල සහ තද ගතිය දැනෙන්නේ පඨවි ධාතුව බලවත් නිසාද අනෙක් ධාතුන් ඉක්මනින්ම ප්‍රහාර ප්‍රහාරණය වෙනවාද එහෙත් මල් සිරුරේ ඉදිමීමට සහ නරක් වීමට වායෝ සහ තේජෝ ධාතුව අවශ්‍යයි නේද සීතල ගතිය දැනෙන්නේ පඨවි ධාතුවෙන් නෙමෙයි තේජෝ ධාතුවෙන්. තේජෝ ධාතුවේ වැඩි බව උණුසුම, අඩු බව සිසිල් බව. ඒ නිසා සීතලක් දැනෙනවා නම් ඒක තමයි තේජෝ ධාතුව. එතකොට ඒ තේජෝ ධාතුවෙන් තමයි අර සම්පූර්ණ අර පැසවලා කුණු කරන විකෘති කරන එක කරන්නේ. ඉතින් වායෝ ධාතුවත් අවශ්‍යයි. ඒකට ආපෝ ධාතුව බහුලව ක්‍රියාත්මක. ආපෝ ධාතුව බහුල තැන්වල තමයි කුණු වීම බහුල. දැන් ආපෝ ධාතුව අඩු නම් දැන් ගල් කැටයක් ලී කෑල්ලක් ගත්තත් පස්සේ ඒකම තිබුණයි කියලා කුණු වෙන්නේ නැහැනේ ටිකෙන් ටික දි รา පත් වෙනවා හැබැයි කුණු වෙන්නේ ආපෝ ධාතුව බහුල තැන්වල ඕජාව බහුල තැන්වල එතකොට එහෙම කුණු වෙන්න ආපෝ ධාතුව බලපානෝ විශේෂයෙන් තේජෝ ධාතුවෙන් තමයි ඇති ඇති කිරීම පැවැත්වීම විනාශ කිරීම කියන ඒ කාර්යයන් තුනටම ප්‍රධාන වෙන්නේ තේජෝ ධාතුව. ඒ නිසා උණුසුම වගේම සිසිලස කියන්නේ තේජෝ ධාතුව.